අද දවසේ වේදනා උපාදාන ස්කන්ධය පිළිබඳවයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වැඩිදුර කරුණු කාරණා විග්‍රහ කරගන්නට මතෙන් මම කැමති අපේ හාමුදුරන්ගෙන් විමසා දැනගන්න අපේ හාමුදුරනේ මේ පංච උපාදාන ස්කන්ධය සම්බන්ධ වේදනා උපාදාන ස්කන්ධය පිළිබඳව අපි කොහොමද අපේ ප්‍රේක්ෂක පින්නතුන්ට ප්‍රවේශයක් ලබා දෙනවා. තෙරුවන් සරණයි. අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තනල්ලේ ඡන්දකිත්ති සාමිදයන් වහන්සේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදිම පංචස්කන්ධයේ දෙවනි දෙවනිවට ගැනෙන වේදනාංශ වේදනාස්කන්ධය පිළිබඳව තමයි අඳින් විශේෂයෙන් අපි සාකච්ඡා කරන්නේ. ඇත්තටම සාමාන්‍යතම වේදනාව කියලා කියන්නේ චෛතසිකයක්. අපි ඒක මුලින්ම තේරුම් ගන්න ඕන චෛතසිකයක් කියන්නේ ඇත්තටම සිතුවිල්ල. එහෙම. එතකොට මේ සිතුවිලි ගැන විශේෂයෙන් මතක් කරලම වේදනාංශ වේදනාස්කන්ධයේ ගැන පැහැදිලි කිරීමක් කරත් හොඳයි කියලා හිතනවා. බුදුරජාණන් වහන්සේ සිතුවිලි 52ක් දේශනා කරලා තියෙනවා. චෛතසික. ඒ චෛතසික 52කින් චෛතසික 7ක් සබ්බචිත්ත සාධාරණ. ඒ කියන්නේ හැම සිතකටම ඒ චෛතසික 7 යෙදෙනවා. අපි හන්නේ චෛතසික ගැන අපේ අපේ හඳුරු විස්තර කරන්න හදන නිසා චෛතසිකවල ස්වභාවය ගැන මූලිකව අභිධර්මයේ කොහොමද විග්‍රහ කරලා තියෙන එකක් කියන එකක් විස්තර කළොත් හොඳයි. චෛතසික කියන්නේ මොනවද කියන එක. ඔව්. අතරම් සාන්නස දැන් චෛතසික කියන්නේ සිතුවිලි. ඉතින් සිතුවිලි බුදුරජාණන් වහන්සේ 52ක් දේශනා කරලා තියෙනවා. ඒකේ විශේෂයෙන්ම දැන් මේ වේදනා ස්කන්ධය විතර කරන මේ මොහොතේ සම්බතිත්ත සාධාරණ කියන චෛතසික ටිකක් මතක් කළොත් හරිම වැදගත්. එහෙම. එතකොට සාමනහන්ත දැන් හිත බුදුරජාණන් හිත සාමාන්‍ය කෙනෙකුට තියෙන එක හිතයි. එහෙම. හැබැයි වර්ගකරණය අනුව සිත් 89ක් හෝ 131ක් වෙනවා. හැබැයි කෙනෙකුට තියෙන්නේ නම් සාමාන්‍ය සිත එකයි. ඒතර මේ හිතෙහි ඒ চৈতසික සිතුවිලි යෙදෙන විදිහට වර්ගීකරණය වෙනවා කුසල් සිත්, අකුසල් සිත්, ක්‍රියා සිත්, විපාක සිත් ආදී වශයෙන්. එතකොට දැන් මට විශේෂයෙන්ම මෙතනදි කියන්නට ඕන සියලුම සිත්වල අපි හිතමු කුසල් සිත්වල අකුසල් සිත්වල අහේතුක සිත්වල රූපාවතර කුසල් අකුසල් මේ හැම සිත්කම යෙදෙන চৈতසික තියෙනවා හතක්. ඒ කියන්නේ සිත් 89ම යෙදෙනවා ඒ চৈতසික හත. ඒවට කියන සබ්බ චිත්ත සාධාරණ চৈতසික කියලා. ඒක කුසල් ભેදයක් නෑ කුසල් ભેදයක් නෑ. ඉතින් চৈতසික හත තමයි පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රය මනසකාර කියන මෙන්න මේ চৈতසික හත. එතකොට තමයි දැන් පස්ස කියලා කියන්නේ අපි මේ চৈতසික විතරක් මේ හත විතරක් අපි කතා කරලා ඊළඟට අපි වේදනා ස්කන්ධය ගැන කතා කරමු. ඒ පස්ස කියලා කියන්නේ ස්පර්ශය අතරම. මහා ප්‍රාණ පායන්න නේද අපහන්. ඔව් මහා ප්‍රාණ පායන්න. එහෙම. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ පස්ස කියන চৈতසිකය ස්වභාවය තමයි දැන් මේ චිත්ත চৈতසිකයන්ට මේ මේ අවස්ථාව හදලා දෙන මූලිකම අවස්ථාව පස්ස. එහෙනම් අපි ඒක උදාහරණකින් කිව්වොත් කෙනෙක් දැන් අඹුල් කනවා දැකලා කවුරු හරි කෙනෙක් අඹ ගැටයක් හරි නැත්නම් අඹුල් දෙයක් කනකොට ළඟ ඉන්න කෙනාටත් ඒ අඹුල දැනෙනවා වගේ. එහෙම. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි දැන් මේ අරමුණු වලට චිත්තචෛතසිකයන්ට අවස්ථාව හදලා දෙන ස්පර්ශය. එහෙම. ඒක චෛතසිකයක් ඇත්තටම සිතුවිල්ල. නැත්නම් අර හේ අඹ ගැටයක් කනකොට මෙහි ඇඹුලක් දැනෙන්න විදිහක් නැහැ නේද? සිතුවිල්ලක් විතරයි. ඒ කියන්නේ අධ්‍යාත්මික බාහිර ආයතන අතර ඇති කරන සම්බන්ධතාවය ඇති කරන්නේ චෛතසිකේ. හරියට හරි සාන්ත. ඒ වගේ සම්බන්ධතාවයක්. එහෙමයි. ඊළඟට පස්ස ඔන දෙවෙනියට සාන්ත අපි අද කතා කරන වේදනා. ඒකට පස්ස කියන චෛතසිකේ හැම සිතකම යෙදෙනවා. වේදනාව කියලා කියන්නේ ඇත්තටම විඳීම විඳීම කියලා කිව්වහම මෙතන මිහිරි අම්හිරි මාධ්‍යත්ත ඒතර හැම දෙයක්ම විඳින ස්වභාවය තමයි වේදනාව කියලා කියන්නේ. එතකොට දැන් මේක හැම සිතකම එදෙනවා. එතකොට අර අපි උදාහරණකින් කිව්වොත් අර රාජභෝජනේ රජුරුවන් තමයි ඉස්සෙල්ලා මේක අනුභව කරන්නේ. අන්න ඒ වගේ ඕනම සිතක දැන් රාගයක හරි ද්වේෂයක හරි සද්ධාවේ හරි හැම එකකම අරමුණ රස විඳින ස්වභාවය තමයි මේ වේදනාකින් තැචිකෙන් සිද්ධ වෙන්නේ. එහෙම. සංඥා. සංඥා තැචිකෙන් සංඥා හැඳින ගැනීම. එතකොට හැඳින ගැනීම අපි දැන් සංඥා ස්කන්ධය කියලා අපි ඉදිරි විස්තර කරනවා. එතකොට දැන් සංඥාව කියලා කියන්නේ හැඳින ගැනීම. දැන් අපි මුලින් හඳුනාගත්ත දෙයක් පසුව හඳුනා ගන්නවට අපි කියන සංඥාව කියලා. ඒ වගේම දැන් අපි ඔය අභිධර්ම පොත්වල තියෙන පැරණි පොත්වල තියෙන දැන් සංඥාව හඳුන්ලා දෙන උපමාව තමයි අර ලීරණ දෙන්නේ. අර ඒ ලීරණ තන කොටේක සංඥාවක් දාගන්න නූලකින්. ඒ ඒකේ දාගන්න අතර මේක හඳුන ගන්න. අන්න ඒ වගේ මේ ලෝකයේ තියෙන සියලුම දේවල් නිල් පාට, කහ පාට, රතු පාට ආදී වශයෙන් කියන හැම දෙයක්ම හඳුනා ගන්න ස්වභාවය සංඥාපංචකෙන් සිද්ධ කරනවා. එහෙම. ඊළඟට පස්ස වේදනා සංඥා චේතනා. චේතනාචෛත්‍යයේ සාමහන්ත ඇත්තට මේක මේ අර තමන් වැඩේ කරමින් අනෙක් අය ලවත් වැඩේ කරන ස්වභාවයක්. ඒ කියන්නේ ඒකින් කියන්නේ විශේෂයෙන්ම මේ චේතනාචෛතසිකයෙන් සිද්ධවන්නේ ඉදිරිය දැන් හැම චෛතසිකයකින්ම දැන් අපි කරන සෑම සිතුවිල්ලකින්ම සාමනහට කර්මයක්මක් හරි දෙයක් තියෙනවනේ. එහෙම. එතකොට චේතනා සකස් වීම තමයි චේතනා පැත්තකින් සිද්ධ වෙනවා. අපහනේ මේ සිතුවිල්ල සහ චේතනාව කියන්නේ දෙකක්ද එකක්ද? ඇත්තටම තමයි එකක්. ඉතින් ඇත්තටම දැන් චේතනාව අපි චේතනාම් වික්‍රේ කම්මං වදා මෙතන අපි දැන් අර ඕලාරිකව ගත්තොත් යම් කිසි අදහසක් චේතනාවක් නම් එහෙම. ඒ කියන්නේ අර ඉන්ටෙන්ෂන් එක, වුමනාව කියන්නේ. අන්න හරි. ඒ කියන්නේ දැන් සතෙක් මරනකොට මරණ චේතනාව චේතනාව. එතන අදහස් කරන්නේ ඒකනේ. ඒ චේතනාව. දැන් මෙතනදි චේතනාව කියලා කියන්නේ සාමාන්‍ය සිටිවිලි. සාමාන්‍ය සිටිවිලි. එතකොට දැන් සබ්බචිත සාධාරණ චෛතසිකවලදී ඇති වෙන්නේ එහෙම මේ ලෝභ ද්වේෂ මෝහ මුසු වෙච්ච චේතනා ස්වභාවයක් නෙවෙයි නේද අපි හන කියන්නේ දැන්. ඔව්. දැන් එහෙම වුණා නම් හැම සිතකටම පොදු වෙන්න බෑ නේද? ඒක හරි සාමස. දැන් ඇත්තටම දැන් මේ චේතනා දැන් මෙහෙමයි. සාමාන්‍ය දැන් සාමාන්‍යයෙන් අපිට වේදනාව ගත්තත් අපි මෛත්‍රියෙන් අපිට ඒක විඳීමක් තියෙනවා. එහෙම. නමුත් සම්මාතේ මෛත්‍රියෙන් විඳීමක් තිබ්බට වේදනාවේ চৈতසිකයෙන් ඒක දැන් හොඳ පැත්ත නරක පැත්ත එක ඔය හැම දෙයකම සාධාරණයි. ඒත් ඒ විඳීම ධාරකෙදී කෙලිම කුසල පැත්තෙන් මෛත්‍රී විඳීමක් තියෙනවා. එහෙම. නමුත් මෙතන සම්මාත එහෙම නෙවෙයි මොළු চৈতසිකයන් තමයි ඒක පොදුයි. පොදු ධර්මතාවය. පොදු ධර්මතාවයක්. කුසල අකුසල ભેදයකින් තොරව හැම සිතකම යෙදෙන ස්වභාවය. යෙදෙන ස්වභාවයක්. දැන් චේතනා. ඊළඟට සම්නාත පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව. එතන ඒකාග්‍රතාව කියලා කියන්නේ කොහොමද? දැන් හරියට නිසල් මන්තනක දැල්ලූ පහනක් වගේ මොන අරමුණටත් දැන් අපි අත්‍තරම දැන් අපි අරමුණක් ගන්නකොට සිතුවිල්ලක් ගන්නකොට මේ සිත එහාට මෙහාට දඟල දඟල තිබුණොත් අපිට කොහොමද සිත දඟලනවා තමයි. නමුත් මේක මහා විචිත්ත ස්වභාවයකින් තිබ්බොත් මොන අරමුණක්වත් අපිට ගන්න බෑ. එනිසා මේ සිතේ පැවැත්මට ඒකාග්‍රතාව කියලා চৈতසිකයක් කියන එක හැම අපසලයක් කරනකොට සම්හාත ඒකට යම්කිසි එකඟ භාවයක් මේ සංයමයක් තියෙන්න බෑ. සිත අරමුණෙහි රඳවා තබන ස්වභාවය. ඒකාග්‍රතාව চৈতසිකය. ඊළඟට සාමාන්‍ය මානසිකාර. ඉතින් මානසිකාර කියන චෛතසිකයත් එහෙමයි. ඒක හොඳ නරක දැන් අපි යෝනිසෝ මානසිකාර, අයෝනිසෝ මානසිකාර ආදී වශයෙන් විග්‍රහ කරනවා. නමුත් මෙතන මානසිකාර කියලා කියන්නේ දැන් හරියට රාජන්ීය කියන්නේ හොඳට පුහුණු කරපු අස්සයන් බලාගත් රතාචාර්යා මේ අස්සය දක්වගෙන ඇවිල්ලා අස්සයන්ට ගහලා එහෙම කරන්න දෙයක් නෑ. මොකද පුහුණු මිච්ඡ අස්සයා ඒ අවශ්‍ය තැනට ඇවිල්ලා හරියටම හිට ගන්නවා. ඒ වගේ මේ කිසිම වෙහසක් ගන්නෙ නෑ මේ මානසිකාරේ වෙන දේ දිහා එයා බලාගෙන ඉන්නවා. ඒකට ඒ මානසිකාරේ හොඳට ඕ නරකට කොයි පැත්තට හරි වෙහසක් නැතුව ඉතින් බලාගෙන ඉන්නවා. අන්න ඒකට කියන මානසිකාර කියලා. පැත්තක් ගන්න නැතුව බලා සිටින. පැත්තක් ගන්න. ඒ කියන්නේ වෙන ක්‍රියාවලිය දිහා කල්පනාවෙන් ඉන්නවා. උපේක්ෂාවෙන් වගේ අපි හැමදාම බලාගෙන ඉන්නවා. ඒක තමයි මානසිකාරය. එතකොට සම්මන් දැන් මෙන්න මේ කියපු සබ්බතිත්ත සාධාරණ ආ ඊළඟට තව එකක් තියෙන ජීවිතේන්ද්‍රිය. ජීවිතේන්ද්‍රිය. ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ ඒකත් අපි විශේෂයෙන් මතක තියාගන්න අපි මතකයි රූප 28 ඉදිරියට අපි ජීවිතේන්ද්‍රියක් රූපයක් ගැන කතා කරා. ඒතර මේ ජීවිතේන්ද්‍රිය කියන එක සිතුවිල්ලක් හැටියටත් තියෙනවා. මොකද මේ ජීවිතේන්ද්‍රිය රූප ජීවිතේන්ද්‍රිය නාම ජීවිතේන්ද්‍රිය කියලා ජීවිතේන්ද්‍රිය කොටස් දෙකකට පෙන්නනවා. එහෙනම් රූප ජීවිතේන්ද්‍රිය කියන්නේ රූපයන්ගේ පැවැත්මට ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධානත්වයනේ. ඊළඟට මේ චිත්තචෛතසිකයන්ගේ ඒ මොහොතට ඒ පවත්වන්න ඊශ්වර භාවයක් දරන චෛතසිකය තමයි ඉන්ද්‍රිය ජීවිතින් ජීවිතින් චෛතසිකය හැටියට පෙන්වන්නේ. දොදම් චිත්තචෛතසිකයන්නේ වේසන ක්ෂණිකව ඒ මොහොතට පවත්වන්නත් ඇත්තටම ඊශ්වර භාවයක් අවශ්‍යයි. ඒ සිතුවිල්ල තමයි ජීවිතේන්ද්‍රිය හැටියට සඳහන් කරන්නේ. එතකොට සම්මුති ඊතුරු ඔය අන්න සමාන චෛතසික කිසි තියෙනවා 8ක් මිට 13ක් ඉතින් ඒවා අපි කතා කරන්න තියෙමු ඊළඟට කුසල් අකුසල් ආදී වශයෙන් চৈতසික තියෙනවා ඒක මට විශේෂයෙන් මෙතනදී කියන්නට ඕනකම තිබුණේ මේ වේදනා ස්කන්ධය කියලා කියන්නේ ඇත්තටම සිතුවිල්ලක් සියලුම සිත්වල දෙන চৈতසිකයක් එතකොට මේ වේදනාව <clears throat> කියන එක අපිට වේදනා ස්කන්ධේ පංචස්කන්ධේ ප්‍රධානම අංගයක් මේ වේදනා ස්කන්ධේ එතකොට දැන් මේ විඳීම විඳීම කියලා කියන්නේ ඉතින් ඇත්තටම වේදනාව විස්තර කරන තැන සැප සැප දුක උපේක්ෂා මධ්‍යස්ත වේදනාව. ඒතර මෙන්න මේ නැත්තම් මිහිරි අමිහිරි මධ්‍යස්ත වේදනා. මෙන්න මේ විඳීම තමයි වේදනා ස්කන්ධය කියලා කියන්නේ. එතකොට සාන්නක් දැන් මේ ලෝකේ ගත්තහම මේ ලෝකේ දැන් තියෙනවා වේදනාව ගත්තාම මේ ඇයි අපි හන්නේ මේ වේදනා ස්කන්ධය කියලා කියන්නේ. ඒයි ගොඩක් කියලා කියන්නේ. වේදනා ස්කන්ධය කියලා කියන්නේ ඇත්තටම වේදනාව හරි පැතිරිච්ච දෙයක් අවස්ථාවක්. ඇත්තටම අපිට එකක් වගේ පෙවුනට සද්දන සමූහයක් සමූහයක් තමයි සැප වේදනාව දුක් වේදනාව මධ්‍යස්ථ වේදනාව ඊළඟට අපි ධර්මයේ උගන්වනවා සෝමනස්ීන්ද්‍රිය දෝමනස්ීන්ද්‍රිය සුඛීන්ද්‍රිය දුක්ඛීන්ද්‍රිය උපේක්ඛීන්ද්‍රිය මේ විදිහට සානක මේ වේදනාව පැතිරිලා තියෙන්නේ. එහෙම. ඒ නිසා ඒ සමූහයක් නිසා තමයි මෙතන වේදනා ස්කන්ධය කියලා කියන්නේ. එහෙම. එතකොට දැන් මේ මේ වේදනාව අපි ගත්තාම අ ස්වාමීන් දැන් ඇත්තටම දැන් මේ සැප ඉන්ද්‍රිය දැන් අපි සැප වේදනාව. සැප වේදනාව ගත්තාම මේ ලෝකේ හැම කෙනෙක්ම සැප විඳින්න ඉතින් කැමතියි. ඒකනේ ස්වභාවය. එහෙම. එතකොට සැප විඳින්න කැමති. ඉතින් ඒ සැපේට ඒ සැපේට කැමති නිසා ඉතින් ඔය ලක්ෂණ රූප, ඉතින් දේවල්, දොරවල්, යාන වාහන, ඊළඟට මිල මුදල්, ඊට ගැළපෙන සියලුම ඒ සැප දේවල් පස්සේ මිනිස්සු හඹාගෙන යනවා. මොකද අර සැපයට අදාළ දේවල් නිසා. එහෙම. හැබැයි සාමාන්‍ය බැරි වෙලාවත් දැන් ඔය කියන දැන් අපි කියපු ඔය ගෙවල් දොරවල් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ඒවා සැපේට අවශ්‍ය නැත්නම් කවදාකවත් මිනිස්සු වගේ පස්සේ යන එකක් නැහැ. එහෙම. දැන් දිව්‍ය ලෝකවල දැන් අපි මාලිගාවක් ගැන හිතනකොට මාලිගාව පහළ වෙනවා. ඊළඟට දිව්‍යාංගනාවක් හිතනකොට දිව්‍යාංගනාවක් ළඟ පහළ වෙනවා. ඊළඟට වාහනයක් හිතනකොට වාහනයක් පහළ වෙනවා. ඉතින් ඒ වගේ මේ මනුලෝක එහෙම නැහැනේ. මනෝලෝ නැති නිසා මිනිස්සු සැපයි කියලා සංඥාවක් දෙන වතු පිටි ඉඩ කඩන් ඒවා ඔස්සේ පුදුම විදියට හඹාගෙන යනවා. ඊළඟට සංස දැන් දුක් වේදනාව ගත්තාම දුක් වේදනාව කියලා කියන්නේ තිබුණ මලමිනි ඊළඟට ආසුචි මුත්‍ර සොටු ඔය නොයේක් දේවල් කෙනෙක් අකමැති අකාන්ත දේවල් එතකොට දැන් බලන්න දැන් මිනිස්සුගේ දුක් වේදනාවට හරි අකමැති. දැන් ඒකනේ දැන් සාමාන්‍ය රෝග පීඩා වලට දැන් කොච්චර බයයිද? ඒ දුකට දුක් වේදනාවට හරි බය වෙනස දැන්. නැත්නම් මේ කොරෝනා ගත්තාම දැන් මොනතරම් මේකෙන් මිනිස්සු බය වෙලා ඉන්නවද මේ රෝගෙට? එහෙම. ඊළඟට අවි ආයුධ වලට මිනිස්සු බයයි. ඊළඟට විශේෂයෙන් හිරේ විලංගු යන්න බයයි. ඒ හිරේ ගිහිල්ලා දුක් විඳින්න වෙනවා. දුක් වේදනාවට බයයි. එහෙම. එතකොට දැන් බලන්න මිනිස්සු සැප වේදනාවට කැමති, දුක් වේදනාවට අකමැති. ඒකට මධ්‍යස්ථ වේදනාව කියන එක දැන් සාමාන්‍යයෙන් අපි ගන්නකොට විශේෂයෙන්ම මේ මධ්‍යස්ථ වේදනාව සංනාත මේ අපිට ඒක වචන වලින් විස්තර කරන්න ටිකක් අපහසුයි. නමුත් අපි දැන් කිව්වොත් ඔය විදිහට සැප අරමුණුත් ඊළඟට දුක්ඛිත අරමුණුත් ගත්තම මධ්‍යස්ථ අරමුණ හැටියට ඔය කාඳු චිතර ඊළඟට නිතරම පේන පාරවල් වගේ දේවල් දැක්කහම නිකන් මධ්‍යස්ථ සිතුවිලි තමයි ඇති වෙන්නේ. හැබැයි භාවනාවකදී සැපයි දුකයි ඉක්මනින් අල්ලන්න පුළුවන්. හැබැයි උපේක්ෂාව අල්ලනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඉතින් මේ වේදනා සමූහයම එකතු කරලා තමයි වේදනා ස්කන්ධය කියලා බුදුරජාණන් වහන්සේ ස්කන්ධයක් දේශනා කළා තියෙන්නේ. එහෙම ප්‍රහන්දු බොහොම දීර්ඝ විස්තරයක් ඔබට ඉදිරිපත් කළා. වේදනාව කියන්නේ කුමක්ද? මෙහිදී අපි අවධානයට ගත යුතු දේ තමයි වේදනාව චෛතසිකයක්. වේදනා ස්කන්ධයේ විග්‍රහය එන චෛතසිකය. චෛතසික කියන්නේ සිතුවිල්ල. සිතුවිලි කියන්නේ සිත සමගින් යෙදෙන ධර්මතාවය. අභිධර්මයේ විග්‍රහ කරලා තියෙන ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා චේතෝ යුත්තා ද්විපඤ්ඤාස ධම්මා චේතසික මත. සිත සමගම ඉපෙද සිත සමගම නැතිව යන. සිතගත් අරමුණගෙන සිත සිටුනා තනම සිටුනා චෛතසික සිටිවිලි 52ක් තියෙනවා. අන්න ඒ සිටිවිලි 52 තමයි චෛතසික චේතනා වශයෙන් හඳුන්වන්නේ. ඒ සිටිවිලි 52 අතුරෙන් අපේ හාමුදුරු මතක් කළා කුසල කුසල භේදයකින් තොරව හැම හිතකම සමානව යෙදෙන සබ්බචිත්ත සාධාරණ චෛතසික ධර්ම කීපයක් තියෙනවා කියලා. ඒ පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රය මානසිකාර කියන මේ සිටිවිලි ටික. ඒ සිටිවිලි අතරින් අපි අද සාකච්ඡා කරන්නේ වේදනා චෛතසිකය පිළිබඳව. මා අපේ හාමුදුරන්ගෙන් විමසුවා වේදනාව ස්කන්ධයක් වශයෙන් හඳුන්වන්නේ ඇයි කියලා. උන්වහන්සේ පැහැදිලි කළා වේදනා සමූහයක් පිළිබඳව. එතකොට සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් වේදනා සමූහයක් පැහැදිලි කළා. අපි හඳුරන්නේ අපි පැහැදිලි කරගත යුතු තවත් වේදනා ටිකක් තියෙනවා. දැන් ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු මුල් කරගෙනනේ අපි හඳුනන මූලික වේදනා හටගන්නේ. එතකොට ඒ අරමුණු අපි දකිනවා ඒ දකින්නේ ඇහැ කනනාසී දිව ශරීරය කියන මේ ඉන්ද්‍රයන් හරහා තම අපි අරමුණු පරිහරණය කරන්නේ. ඒ ඉන්ද්‍රයන් මුල් කරගෙන ඇතිවෙන වේදනාව. එහෙම නැත්නම් අපි ඒකට සඳහන් කරනනේ අපි හඳුරන්නේ ස්පර්ශය ඇති මුල් කරගෙන ඇති වෙනවා කියලා ඇහැයි දැන් උදාහරණ කරගත්තොත් ඇහැයි රූපයයි චක්කු විඥානයයි තුන එකතු වීම තමයි චක්කු සම්පස්සේ කියන්නේ. ඒ චක්කු සම්පස්සේ නිසා ඇති වෙන වේදනාවට අපි සඳහන් කරන චක්කු සම්පස්සජා වේදනා කියලා. ඒ අනුව බැලුවහම අපි හඳුනන වේදනා හයක් විග්‍රහ වෙනවා නේද? ඔව්. ඒ ගැන කොහොමද අපි විග්‍රහ කරන්නේ? සම්හංශ දැන් අපි මේ වේදනාව පිළිබඳ සම්හංශයේ යහු ප්‍රශ්නයක් එක්ක ඇත්තට මේ පරිසම්පාද ක්‍රියාවලිය ගැන හොඳට මෙනෙහි කරන කෙනෙකුට මේක ඉතා හොඳින් පැහැදිලි වෙනවා. ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු විදිහට මේ වේදනාව හටගන්න ස්පර්ශය. එහෙම. ස්පර්ශය කියලා කියන්නේ ඇත්තටම දැන් ස්වාමීන් වහන්සේ ඒක සිහිපත් කළා. අපි දැන් චක්කු සම්පස්සදා වේදනාව ගත්තාම ඇත්තටම දැන් රූපය චක්ෂේ චක්ෂු ద్వහරේ ගැටුනහම ඒ ඇති වෙන එතකොට ඒකට ඇත්තටම විඥානයක් සම්බන්ධ වෙනවා. ඒකට දැන් ඇහත් රූපයත් විඥානයත් මේ තුන එකතුව ස්පර්ශය කියන්නේ. චක්කු සම්පස්සේ කියන්නේ චක්කු සම්පස්සේදා වේ කියලා කියන්නේ අතර මේ තුන් දෙනාගේ එකතුව. ඒතර මේ ස්පර්ශය නිසා තමයි අතර මේ වේදනාව හටගන්නේ. ඒකට ওই විදිහටම කනයි ශබ්දයයි හිතයි ඊළඟට නාසයයි ගඳ සුවඳයි හිතයි ඊළඟට දිවයි රසයයි සිතයි ඊළඟට කයයි පහසයි සිතයි ඊළඟට සිතයි විඥානයයි සිතයි සිතුවිලි විඥානය. එතන මෙන්න මේ කාරණා ධර්මතා තුනක එකතුව. තින්නම් සංගති පහසෝ කියනවා. එතකොට මේ තුන් දෙනාගේ එකතුවට තමයි ස්පර්ශය කියලා කියන්නේ පස්සපත්‍ය වේදනා. ඒතර මෙන්න මේ ස්පර්ශය නිසා තමයි මේ තුන් දෙනාගේ එකතුව නිසා තමයි වේදනාව හටගන්නේ. එහෙම. එතකොට ඒ අර්ථයෙන් වේදනා හයක් තියෙනවා. වේදනා හයක් තියෙනවා. එතකොට සම්හාන්ත දැන් දැන් අපි ඒක දැන් දැන් වේදනාව ඇත්තට දැන් උතන හයක් වුණාට දැන් අපි අර මුලින් කිව්ව අර දැන් අපි සැප වේදනා දුක් වේදනා මධ්‍යස්ථ වේදනා එහෙම ඊළඟට අපි නොකියපු වේදනා ටිකක් තියෙනවා ඒකත් යාන්තමට මතක් කළා නාමිකව සුඛ වේදනා ඊළඟට දුක අපි මෙතනින් පටන් ගත්තොත් ලේසි වෙයි දැන් අපි වේදනා හයක් තියෙනවනේ. පස්සපච්ච වේදනා කියන තැනින් එනකොට අපි කියනවා මේ පළවෙනි එක තමයි චක්කු සම්පස්සජා වේදනා. ඊළඟට සෝත සම්පස්සජා වේදනා, ධාන සම්පස්සජා වේදනා, જીවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා සහ මනෝ සම්පස්සජා වේදනා. ඊට පස්සේ අපි හන්නේ ඒක අර සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනා වලින් බෙදලා යනවා. වැඩි වෙනවා. වැඩි වෙනවා නේද අපි හන්නේ. එතකොට චක්කු සංපස්සජා සුඛ වේදනා සුඛ වේදනා චක්කු සංපස්සජා දුක්ඛ වේදනා චක්කු සංපස්සජා උපේක්ඛා වේදනා එතකොට චක්කු සංපස්සජාව චක්කු සංපස්සේ නිසා හටගන්න වේදනා තුනක් තියෙනවා ඒ විදිහට හය වැඩි කිරීම තුන ගත්තොත් 13ක් 18ක් වෙනවා 18 වේදනා ඔව් එතකොට මේ වගේ සමූහයක් හින්දද වේදනා ස්කන්ධය ඇත්තටම තමයි දැන් සාමාන්‍යයෙන් ඒ මම රෙතෙන්ට එන්න තමයි ආවේ දැන් ඇත්තටම එතකොට දැන් දැන් සුඛ දුක්ඛ දුක්ඛ උපේක්ඛා කියන මේ හය ආකාරන් සාමාන්‍යයෙන් සිහිපත් කරගෙන 18ක් වෙනවා. එහෙම. එතකොට සංකේ ඔය 18 දැන් අපිට හරි ප්‍රකටයි. එහෙම. ප්‍රකට 18ක් ඔය වේදනාව. එහෙම. එතකොට සම්බන්ධ දැන් අපිට දැන් විශේෂයෙන්ම පංචස්කන්ධයේ උගන්වන තැනදී මේ වේදනාස්කන්ධය උගන්වන තැන සැප දුක් උපේක්ෂා මේ වේදනා උගන්වනවා පැහැදිලිවම. එහෙම. හැබැයි අභිධර්මයේදී උගන්වනවා ඕකටම අදාළ වෙනවා සුඛ වේදනා දුක්ඛ වේදනා සෝමනස්ස වේදනා දෝමනස්ස වේදනා ඊළඟට උපේක්ඛා වේදනා කියලා වේදනා පහක් තියෙනවා සතිපත් සතිපත්ථානයේදී වේදනානුපස්සන සතිපට්ඨානයක් තියෙනවානේ. එහෙම. සතිපට්ඨානයේදී ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ සැප දුක් උපේක්ෂා තමයි උගන්වන්නේ. ඔය කියන සෝමනස්ස, දෝමනස්ස උපේක්ඛා උගන්වන්නේ නැහැ. සාමිස, නිර්ාමිස වේදනාව කියන්නේ සාමිස, නිර්ාමිස පෙන්නනවා. නමුත් සෝමනස්ස, දෝමනස්ස හැටියට පෙන්නන්නේ නැහැ. එහෙමයි. ඒකට සෝමනස්ස කියලා කියන්නේ සම්මත දැන් ඇත්තටම දැන් අපි කායික සැපක් විඳිනවා. ඒක සුඛ වේදනාව. එහෙම. හැබැයි මානසික සැපක් විඳිනවනේ ඒක සෝමනස්ස වේදනාව හැටියට අත්දරම් පෙන්නනවා. එහෙම. කායික සැපක් විඳිනවා නම් ඒක සුඛ වේදනාව මානසිකවත් අපි යම් කිසිසපක් විඳින අවස්ථාවක සෝමනස්ස මනසට දැනෙනවා. අපි හඳුන්නේ ඒකත් විග්‍රහ කරගමු කොහොමද කායික සැප විඳිනවා කියන්නේ. එතකොට දැන් සාමාන්‍ය ඇහෙන් රූපයක් බලනකොට ලස්සන රූපයක් දැක්කහම එතන සෝමනස වේදනාවක් ඇති වෙනවා. ඒකම ආපහු හිතනකොට ඇති වෙන සුවේද මානසික දැන් අතරම දැන් සූත්‍ර පිටකයේදී පවාර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ සූත්‍රයක මට මතක නෑ සූත්‍රේ. ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාරනවා දැන් මේ කායික දුකත් මානසික දුකත් පිළිබඳව. ඒ හරියට අර උල්පහාරක් කාලා ඒ උල්පහාරට මේ වැඩිච තැනටම තවත් උල්පහාරක් කනවා වගේ කියනවා මේ මානසික දුකක් විඳලා කායික දුකක් විඳලා නැවත මානසික දුකක් විඳිනවා කියන්නේ එතෙන්ටම තවත් පුල් පහරක් කනවා වගේ. ඒ කියන්නේ ඒක ගැනම අපව හිතනවා. ආ ඒක ගැනම අපව හිතනවා. එතකොට සානන්ද දැන් අපි සාමනාද කියන්නේ දැන් පටන් ගත්තොත් දැන් කායික සැප. කායික සැප කියලා කියන්නේ අර අපිට ගන්න තියෙන්නේ අපි සැප කියන දේ මේ ආයතන හරහාම තමයි ඔය සැප සියල්ල සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන්නේ එහෙම. එතකොට අපි ඇහෙන් ලස්සන රූපයක් දැක්කහම ඔන්න අපිට මේකින් පුදුම සැපයක් දැනෙනවා. එහෙම. එතකොට අපි ඕක දැන් ඒ සැපේම නැවත නැවත අනේ මම මෙහෙම දෙයක් දැක්කා කියලා ඒ ගැනම හිත හිතාම මානසික සැපයට මානසික සැපය. ඒතර මේ මානසික සැපයට තමයි කියන්නේ සෝමනස්ස ඉන්ද්‍රිය කියලා. එතකොට දැන් සුඛේන්ද්‍රිය කියලා කියන්නේ අර කායික වශයෙන් ඉදින සැපේට. එහෙම. අපි ආහාරයක් ගත්ත දැන් ආහාරයක් ගත්තොත් ඒ ආහාරේ අපි අනුභව කරනවා. අනුභව කරනකොට දිවට පුදුම රසයක් දැනෙනවා. ඒ රසය ඔන්න ඒක කායික සැපයක්. එහෙම. හැබැයි ඒ රසයම මෙනෙහි කර කර කර අපි සැපයක් විඳිනවා නේ ඒකට කියනවා සෝමනස්ස ඉන්ද්‍රිය කියලා. කියන්නේ කියන්නේ අර මනසෙන් පුදුම සැපයක් විඳිනවා. දැන් මෙහෙම තේරුම් ගත්තොත් හරියද අපේ අන සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස. දුක්ඛ දෝමනස්ස. ඒතර සුඛ දුක්ඛ කියන්නේ කායිකව දැනෙන වේදනාවක්. දුක්ඛ දෝමනස්ස කියලා කියන්නේ මේ සෝමනස්ස දෝමනස්ස කියලා කියන්නේ මානසික වේදන වේදනා. සෝමනස්ස දෝමනස්ස කියන්නේ මානසික. එහෙමයි. සුඛ දුක්ඛ කියන්නේ කායික. කායික. එහෙමයි. ඒතර ඒ වේදනාවන් හැටියට තමයි ඒ වේදනාවන් හැටියටයි සුඛ වේදනා සෝමනස්ස වේදනා. කායිකව විඳින වේදනාව සුඛ වේදනාවක් හැටියට ගන්නවා. එයම මානසිකව විඳිනවා නම් ඒක සෝමනස්ස වේදනාව. වේදනාව. කායිකව දුක් විඳීම දුක් වේදනාවක් හැටියට ගන්නවා. ඒ කායිකව විඳපු දුකම මානසිකව කල්පනා කරනකොට ඇති වෙන වේදනාව දෝමනස වේදනාව වේදනාව ඊළඟට සංසුපෙක් වේදනාව උපේක්ෂා වේදනාව කියන කොමත් ඒකත් මානසිකව ගන්න වේදනාවක් එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔය විදිහට වේදනාව දැන් අපි මුලින්ම අර චක්කු සම්පස්සදා ආදි වශයෙන් ආයතන හයේ වේදනා හයක් අපි කතා කළා ඊළඟට ඒවා සැප දුක් උපේක්ෂා වශයෙන් තුන් ආකාර තුනෙන් වැඩි කරලා ගත්තම 18ක් වෙන බව පැහැදිලි. ඊළඟට සාමාන්‍යයෙන් සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ඛා වේදනා ආදී වේදනාව පස් ආකාරයකට සඳහන් වෙනවා. එහෙමයි. එතකොට දැන් අපි විශේෂයෙන් මෙතනින් වේදනානු පස්සනාවේදී අපි විශේෂයෙන්ම දැනගන්න ඕන සම්හස දැන් වේදනානු පස්සනාවේදී මේ සෝමනස්ස ඉන්ද්‍රිය, දෝමනස්ස ඉන්ද්‍රිය ගැන කතා කරන්නේ නැහැ. මොකද ඒකට හේතුව ඇත්තටම දැන් වේදනාව වේදනානුපස්සනාව කියලා කියන්නේ වේදනාව වේදනාසු වේදනානුපස්සී. වේදනාව තුළ වේදනාවයි දකින්නේ. දැන් අපි බැරි වෙලාවත් දැන් සෝමනස්ස වේදනාවක් කියලා කියන්නේ අපි එතකොට මේ වේදනාව විඳලා. එහෙම. දැන් අපි දුක් වේදනාවක් ගැන දෝමනස්ස වේදනාවක් ගැන කතා කරනකොට මේ වේදනාව විඳලා. එහෙම නැත්නම් ඒතර සතිපට්ඨානයක් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මොකද විඳීම සාමාන්‍ය පුතර්ජන සත්‍යාවේ ස්වභාවය තමයි Tamanට කැමති වේදනාවක් සැපයක් ලැබෙනකොට එයා සැප වේදනාවක් විඳිනවා. ඊළඟට දුක් වේදනාවක් දුකක් ඇතිනකොට එයා දෝමනස් වේදනාවක් විඳිනවා. හැබැයි සතිපට්ඨානයේ වඩන කෙනෙකුට වේදනාන පස්සනාව වඩන කෙනෙකුට එයා හරියට අර එළියේ ඉඳලා බලාගෙන ඉන්නවා වගේ බොහොම පජානක දැනගැනීමක් නේ තියෙන්නේ. දැනගැනීම තියෙන නිසා එයා ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒ නිසා අර සැප දුක් උපේක්ෂා කියන වේදනා විඳිනවා. ඒ දැනගන්නවා. හැබැයි ඒක සෝමනස්ස දෝමනස්ස බවට පත් වෙන්නේ නැහැ. අපි මෙහෙම කියුවොත් හරි දැන් සැප දුක් උපේක්ඛා කියන වේදනාවන් වර්තමානයේ තුල අත්විඳින ඒවා. ඔව්. ඊට පස්සේ සෝමනස්ස දෝමනස්ස වේදනාවන් කියන්නේ එක්තරා විදිහක අතීතයක් මෙනෙහි කරන්න යාමක් නේ අපි හන්නේ දැන්. ඒ කියන්නේ ඇතිවෙච්ච කායික සැපයක් මනසෙහි රඳවාගෙන ඒ ගැන මනසින් වින්දනය කරනවා. දැන් භාවනා කරන කෙනෙක් එහෙම අතීතයේ විඳපුව මනසින් වින්දනය කිරීම පිළිබඳ අනුස්මරණය කිරීම කළ යුතු වෙන්නේ නැහැ. වර්තමානයෙන් ඉඳගෙන අර පිටින් බලන කෙනෙක් වගේ. එහෙමයි. ඒක දැන් අපි අර සම්නස් සෝමනස්ස සානස් කියව හරියටම හරි. දැන් ඒක සෝමනස්සයක් බවට හරිය දෝමනස්සයක් හරි බවට පත් කරගන්න ගියා කියන්නේ ඒක අතීතයෙන් දුකක් හරි සැපක් හරි ඒක දිගින් දිගට යෑමක්. නමුත් භාවනා කරන කෙනෙකුට එහෙම දිගින් දිගට යamak සිද්ධ වෙන්නේ නැහැ. අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා තමයි එතෙන්දී මේ වේදනා දෙක ගැනෙන්නේ නැත්තේ. ගැනෙන්නේ නැත්තේ. එහෙම අපි ඊට පස්සේ අපි හරිය දැනගන්නවා දැන් මේ වේදනාව මුල් කරගෙනනේ සසර ඊළඟට තීරණය වෙන්නේ. දැන් පුහුදුන් අපි වේදනාව පරිහරණය කරන ක්‍රමයක් තියෙනවා. ඒ වගේම නිකලස් උත්තමයේ වේදනාව පරිහරණය කරන ක්‍රමයක් තියෙනවා. දැන් අපි ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන රූපාදී අරමුණු මුල් කරගෙන අපි හාඳුරු සිහිපත් කළ විදිහට ඒව ආස්වාදනීය නම් ඒ ඒ ආස්වාදනීය සැපෙහි ඇලෙනවා ඒවා ආදීනෝ සහගත නම් ඒවයි ඒවයි නරක පැත්ත දැකලා ඒවත් එක ගැටෙනවා එතකොට ඇලීම් ගැටීම් කියන්නේ රාග ద్వේෂය එතකොට අපි කරන්නේ බොහෝ වෙලාවට අයෝනිසෝ මනසිකාරයෙන් අරමුණු පරිහරණය කරලා අරමුණු වල ඇලී ගැටි වාසය කරනවා එතකොට වේදනාව හමුවේ තණ්හාවට නොයා අපි හඳුරන්නේ. පටිඝයට නොයා කොහොමද වේදනාව පරිහරණය කරන්න වෙන්නේ? ඇත්තටම තමයි අපි ඒ කාරණේ මුලින් තේරුම් ගන්න එක සම්මාත් ඒක අපේ කාර්ය වටිනවා. මොකද දැන් ඇත්තටම දැන් මේ පස්සපච්චය වේදනා ස්පර්ශය නිසා වේදනාව හටගත්තට වේදනාවෙන් තමයි මහ සතරට හේතු වෙන ප්‍රධානම දෙයක් ඇති වෙන්නේ. ඇති වෙන්නේ. එහෙමයි. දැන් අපි ගත්තොත් අවිද්‍යාවයි තණ්හාවයි නිසානේ මේ සංසාරේ අපි දිගින් දිගට ඉපදී ඉපදී මෙරි මෙරි අනවරාන්ත සංසාරේ යන්නේ. යන්නේ. එතකොට තණ්හාවට ප්‍රධානම හේතුව තමයි විඳීම. එහෙමයි. එතකොට දැන් බලන්න සම්මත අපේ මේ ආයතන හරහා අපි දැන් ලක්ෂණ රූපයක් දැක්කම ශා ලක්ෂණයි කියලා අරක විඳිනවා. එහෙමයි. විඳිනකොට වෙන්න තණ්හාව ඇති වෙනවා. ඇති වෙනවා. ඊළඟට කණෙන් ශබ්දයක් අහනවා ශාලස්සන ශබ්දයක් හඬක් සින්දුවක් ඔය ආදි වශයෙන් අපි ඔක විඳිනවා අපි දැන් කියන්නේ ගීතයක් රස විඳයි කියලා විඳිනකොට ඇත්තටම සිද්ධ වෙන්නේ තණ්හාව සකස් වෙනවා ඔය විදිහට සාමනහස දැන් ආයතන මේ ඉන්ද්‍රියන් හරහා නාසයෙන් අපි මේ විදිහට ගත්තාම දිවෙන් ඊළඟට කයෙන් මේ ලබන මේ රස පහස කොටිම කියොත් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ මේ අරමුණු කියන මේ හැම දෙයකින්ම සාමනාක ඒකාන්තම විඳිනකොට තණ්හාව තමයි සකස් වෙන්නේ. අපි හරි තවත් දෙයක් දැනගන්න ඕනේ. දැන් එහෙම අපි මතක් කළා දැන් විඳිනකොට තණ්හාව ඇති වෙනවා කියන අදහස. දැන් එහෙම තණ්හාව ඇති වූ සැනින්ම ඒක පවක් වෙනවද එහෙම නැත්නම් පවක් එන්නේ නැද්ද අපි හන්නේ දැන් දැන් එහෙම විඳි හැම දෙයක්ම විඳින්න ගත්තොත් එතකොට අපිට හැමතිස්සෙම පෞසිද්ධ වෙන අවස්ථාවක් වෙනවනේ ප්‍රා නැසක් එහෙම දැන් අපිට දැන් එහෙම ඇත්ත වශයෙන්ම ඒවා කර්මපත බවට පත් වුනේ නැත්නම් ඉතින් පුතත් දැනගatiයට දැන් එහෙම අපට රස දැනෙනවා. එහෙමයි. දැන් දාන වන්දන කොටත් රස දැනෙනකොට ඒකත් පෞ සිද්ධ වෙනවා වැඩ. තථාගත ධර්මයෙන් ඇත්තම මේ අන්තවාදී ධර්මයක් නෙවෙයි. නමුත් මේ න්‍යායයි බුදුරජාණන් පැහැදිලි කරන්නේ. එහෙමයි. ඒවා තුලින් දැන් අපි එතනදී දැන් හෙන් රූපයක් දැකලා ඒක ඒ රූපයේ කෙරෙහි බැඳිලා එතන ඉඳලා සාමනාක ඇති කරගන්න ඒ කර්මපතත් එක්ක දැන් ඊළඟට ඇති වෙන ලෝභයත් එක්ක තමයි අපට කර්ම සකස් වෙන්නේ. එහෙම. එහෙම නැතුව වේදනාවක් විඳීමත් එක්කම සැප වේදනාව විඳිනවා, දුක් වේදනාව විඳිනවා, මධ්‍යස්ථ වේදනාව විඳිනවා. හැබැයි අර චේතනා කයිසිකත් එක්ක මේවා කර්ම තත්ත්වයටපත් වෙනවා. එහෙම. හැබැයි මේවා කර්ම බවටපත් වුණාට සම්බන්ධව මේවා අර ප්‍රවෘත්ති කර්ම බවට තමයි ගොඩක් දුරටපත් වෙන්නේ. ඒ ප්‍රතිසන්දි කර්මයක් බවට මේවා ඒකාන්තේපත් වෙන්නේ නැහැ. එහෙනම් එහෙමපත් වෙනවා නම් ලොකු ප්‍රශ්නයක්. මොකද මේ ආයතන අරා අපිට ජීවත් වෙන්නම හම්බෙන්නේ නැහැ. මාර්ගඵලයක් ලබා ගන්නවා කියන එක පහසු නැහැ. පහසු වෙන්නේ නැහැ. ඊළඟට සම්මාත දැන් අනිත් එක තමයි දැන් දැන් අපි ඔය කතා කරේ දැන් මේ වේදනාව නිසා ඇති වෙන මේ තණ්හාවන් පිළිබඳව. එහෙමයි. ඊළඟට ඔය වේදනාව නිසා සාත අනිත් පැත්තෙන් ගත්තම ගස්තනක් ඇති වෙනවා. එහෙමයි. දැන් අපි ඒ දැන් අර විදිහටම මේ ඉන්ද්‍රියන්ගෙන් දැන් අත කනනාසය මේ දිව ශරීරය මනස නිසා අපි හන්නේ මේ තණ්හාව කියන එක එතන අපි බැඳීම කියන වචනෙන් අදහස් කරගත්තොත් ගැටීම කියන එකත් ඒකට ඇතුල් කරගන්න පුළුවන් නේද? පුළුවන්. පැහැදිලිව පුළුවන්. එහෙමයි. ඒක ඇත්තටම සාමාන්‍යද දැන් ඕනම ගැටීමක් ඇති වෙන බැඳීමක් එක්කනේ. එක්කනේ. එහෙමයි. ඒ නිසා මේ ඒක අපිට එහෙම ගන්න පුළුවන්. නමුත් මම සාමාන්‍ය හැමෝටම තේරෙන්න එහෙමයි. හිතුවේ දැන් සමහර කෙනෙක් හිතනවා දැන් මේන වේදනාව නිසා ආ මේ තණ්හාව නැති නේද? ගැටීම මොකක්ද කියලා හිතන්න පුළුවන්. ඒත් ඇත්තටම මේ ඇලීම නිසාම තමයි ගැටීමක් ඇති වෙන්නේ. නමුත් දැන් මේකේ අනිෂ්ට පැත්ත, අකමැති පැත්ත එනකොට ඇත්තට කෙනෙක් දැන් ඇහෙන් තමන් අකමැති රූපයක් දැක්කම ගැටෙනවා. ඒකේ බැඳීමක් නිසා තමයි ගැටීම ඇති වෙන්නේ. එහෙම. අකමැති රූපය දැකලත් නොගැටී ඉන්න පුළුවන් බැඳුනේ නැත්තම්. බැඳුනේ නැත්තම්. හරියටම. එහෙම. එතකොට සාමාන්‍යයෙන් දැන් ඒ විදිහට මේ ගස්තනයක් ඇති වෙනවා. ඒ කියන්නේ ගැටෙන අරමුණ නිසා පටිඝ හට ගන්න අවස්ථාවක් තියෙනවා. ඒකට දැන් දැන් මේකෙදි අපි විශේෂයෙන් දැනගන්න ඕන දැන් මේ වේදනාව අපි කතා කරන්නේ ස්වාමීන් වහන්සේ සැප දුක් උපේක්ෂා කියලා. ඒක සැප වේදනාවක් අපිට ලැබෙන්නේ අපි දැන් මේක සෑහෙන පරාසයකට යන්න පුළුවන් මාතෘකාවක්. මොකද දැන් මේ වේදනාව කියන එක අපි සාමාන්‍යයෙන් සුළුවට ගත්තට මේ වේදනාව හරහා තමයි සියලුම කුසල අකුසල කර්ම නිර්මාණය වෙන්නේ. සකස් වෙන්නේ. එතකොට ඒ හරියට පරිහරණය කළේ නැති වුණොත් කෙනෙක් බොහොම සංසාරේ අනාථ වෙන්නත් පුළුවන්. පැහැදිලිවම සහ සසර ජය ගන්නත් ඒක හේතුවක් වෙන්න පුළුවන්. ජය ගන්නත් හේතුවක් වෙන්න පුළුවන්. හරියට පරිහරණය කළොත්. හරියට පරිහරණය කරොත්. එතකොට මේ වේදනාව පිළිබඳව විඳීම පිළිබඳව අපි සිහියත් හොඳට යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ඉන්නවා නම් අපිට එන එන හැම වේදනාවක්ම කුසල් බවට හරවන්නත් පුළුවන්. එහෙනම් ඒකයි මෙතන තියෙන විශේෂත්වය දැන් මේ වේදනාව නිසා ධර්මයේ දන්නේ නැත්නම් සිහියක් ඊළඟ නැත්තම් සමාධියක් ගැන කිසිම සති සම්පජන්ණය පිළිබඳව කිසිම අදහසක් නැති කෙනෙකුට සසර දික් කරගෙන ඔහේ යන්න පුළුවන්. හැබැයි මේ විදීම් සමග ධර්මයේ දන්න කෙනෙකුට යෝනිසෝ මනසිකාරයක් තියෙන කෙනෙකුට ඊළඟට සති සම්පජාඤ්ඤ දිනු කරන කෙනෙකුට අනිවාර්යෙන් ඕනම අරමුණක් කුසල් බවට හරවන්න පුළුවන් මේ විදිහට. අපේ යන්නේ සුඛ වේදනාවක් ඇති වෙන්නේ විඳින්නට හැකියාව දෙන සංසාරික පිනක් හින්ද නෙවෙයි අපි හන්නේ. පැහැදිලිව පිනක් නිසා. ඒක නිසා නේද දැන් අපි දැන් අපි සැප විඳිනවා කියලා සාමාන්‍ය සැප විඳින්න නම් අපිට සංසාරේ කරගත්ත කුසල විපාකයක් තියෙන්න ඕන. එහෙමයි. එහෙම නැත්නම් දැන් මිනිස්යන් හැටියට හැම මිනිස්යාම එක සමාන වෙන්න එපා. එහෙමයි. නමුත් මිනිස්සය හැටියට ඉපදිලා අපි එක එක කෙනාගේ එක එක විවිධත්වයන් තියෙනවා. ඒකට ඒකට හේතුව තමයි දැන් අපේ ස්වාමීන් වහන්සේ සංසාරේ කරගත්ත කුසල විපාකනේ මම කරගෙන තියෙන්නේ. ඒක අපි එහෙම බලපුවහම එක එක්කෙනාගේ ඒ සැප විඳීම සඳහා නැත්තම් ඒ කරගත්ත කුසල කුසලයන්ට අනුරූපව ලැබෙච්ච විපාක වාර වෙනත් විදිහට ලැබෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මතක් කරපු විදිහට අපිට සැපක් විඳින්න සංසාරයේ කුසලයක් ඒකාන්තයෙන් උපකාර වෙනවා. ඒත් අපි සැපේ කියන එක ඉස්සෙල්ලාම තේරුම් ගත්තොත් හොඳයි. සැපේ කියලා කියන්නේ 아무තු දෙයක් නෙවෙයිනේ. දැන් මේ ඇහෙන් රූපයක් දැකීම නම් අපි කැමති රූපයක් දැකීම ඔන්න සැප. කනෙන් කැමතිම සද්දයක් අහනවා නම් ඔන්න සැප. නාසයට කැමති මාග්‍රහණයක් ලැබෙනවා ඔන්න සැප. දිවට කැමති රසයක් ලැබෙනවා නම් සැප. ඊළඟට කයට කැමති පහසක් ලැබෙනවා නම් සැප. අනේ සැප දුකත් සාපේක්ෂයි නේද? දැන් අපි හාමුදුරු කැමතිම රූප වලට නෙවෙයි මම කැමති වෙන්නේ. දැන් අපි හාමුදුරුවන්ට යම් රූපයක් දැකලා සැපයක් ඇති වුණාට සමහර වෙලාවට මට ඒ සැපයක් නොවෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඒ ඕනෝන්ගේ රුචි අරුචිකත්වයේ අනුව සැපේ තීරණය වෙනවා නේද? පැහැදිලිවම සන්නාස. එහෙනම්. එතකොට දැන් ඒක හරි. එතකොට සන්නාස දැන් එතකොට අපි දැන් සාමාන්‍යයෙන් ගත්තොත් සැපේ කියලා කියන්නේ ඒ ඒ පුද්ගලයා කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඒ පුද්ගලයා. ඒ පුද්ගලයා. එතකොට ඕක තමයි සැපේ කියලා කියන්නේ. දුක කියලා කියන්නේ සාමනාතර දැන් ඔය මතක් කරපු දෙයක් අතර හරි වටිනවා. ඒ ඒ පුද්ගලයා කෙනෙක් අපි යොදන එක හොඳයි. එහෙම අනිවාර්යයෙන්ම. මොකද නැත්නම් එක එක පුද්ගලයන්ගේ එක එක ආශාවන් වෙනස්. වෙනස්. එතකොට ඒ පුද්ගලයාට යෙදෙන දැන් තමන් අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ ටික තමයි දුක් කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් දැන් ස්වාමීනාංශය ඇහුවා මගේ මේ සැපයක් ලබන්න සංසාරේ කුසල විපාකයක් හේතු වෙනවද? එහෙනම් කරන හේතු වෙනවා. දැන් මේ විදිහට තමන් කැමති ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටිකට ලබන්න ඒකාන්තයෙන් සංසාරේ කරගත්ත කුසල විපාකයක් හේතු වුණා. හැබැයි මෙතන තියෙන දේ තමයි මෙතන අපි කල්පනා කරන්න ඕන දේ තමයි සංසාරයේ කුසල විපාකයක් නිසා අපි මේ සැප දේවල් ලැබුවට ධර්මයේ මුණ ගැහුනේ නැත්නම් යෝනිසෝ මනසිකාරයක් නැත්නම් ඒ සැප විඳිනකොට ඒ කාන්තේම අකුසල ධර්ම තමයි රැස් එහෙම එතකොට අපි හඳුරන්නේ සංසාරේ කුසල විපාකයක ප්‍රතිඵලයක් විදිහට අපිට සැප විඳින්න ලැබිච්ච වෙලාවේ මේ අකුසල රැස් වෙයි කියන බයෙන් සැප නොවිඳ ඉන්නද අනුදනවදාරන්නේ එහෙම නැත්නම් කොහොමද මේ සැප අපි දැන් මේ ලැබිච්ච දේ අපි අකුසලයට නැඹුරු නොවි පරිහරණය කරන්න පුළුවන්කමක් තියනවද? එහෙම නැත්නම් අපෝ මේව පරිහරණය කරන්න ගියොත් මේ මගේ කෙලෙස් ඇවිසෙන මට මොකක්වත් ඕනේ නැහැ කියලා අතහැරලා දාලා ඉන්නවද? මොකද කරන්න ඕනේ? නැහැ සම්මත. දැන් ඇත්තටම දැන් අපිට එහෙම සැපයක් ලැබෙනකොට අපි තුම එක දෙයක් ගත සැපයකින් අපේ ඇහෙන් රූපයක් දකින්නේ කැමති රූපයක් දකින්නේ සංසාරේ කරගත්ත කුසල විපාකයක් නිසා. අපිට ආහාරයක් ගත්තොත් ගොඩක් තේරෙනවා. එහෙම. දැන් අපි කැමති ආහාරයක්. කැමති ආහාරයක් අපට ලැබෙන්නේ ප්‍රණීත ආහාරයක් ලැබෙන්නේ සංසාරේ කරගත්ත කුසල විපාකයක් හැටියට. හැබැයි දැන් භික්ෂුන් වහන්සේලා හැටියට අපි නම් භික්ෂුන් වහන්සේලාට නියමයක් කියන ප්‍රත්‍යක්ෂා. එතකොට සම්පූර්ණ ගිහි උදවිය වුණත් ඒක ප්‍රත්‍යක්ෂාක් නුවණින් පරිහරණය කරන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක්. එතකොට දැන් බලන්න අපිට සංසාරේ ඒ ප්‍රණීත ආහාරයක් ලැබෙන අපිට විපාක පිනක් තිබුණා. ඒතර අපි ඒක අනේ මේක රහයි රහයි කිය පුදුම ලෝභකින් අනේ මේවා හැමදාම කන්න ඕන කියලා පුදුම විදිහේ ලෝභයයි ditthiyයි එකතු කරලා මේ ආහාර ගත්තොත් වැඩෙන්නේ ලෝභය. නමුත් මේ අපි මේ ආහාරය ගන්නකොට අවශ්‍යතාවයේ සලකලා වික්ෂුන් වහන්සේලා ඇටියට නම් ඒක බොහෝ සෙයින් ප්‍රායෝගිකව කරන්න පුළුවන්. අනේ මම මේ ආහාරය ගන්නේ මාගේ මේ ශරීරය පවත්වා ගන්නයි කියන සංඥාව ඇති කරගෙන. දැන් ගිහියෙකුට නම් අපි හැම ආහාර ගන්න වෙලාවේ හාමුදුරු හිතුවොත් වරදක්ද මම මේ සාංශාරිකව කරපු කුසලයක විපාකයක්ුයි මම මේ විඳින්නේ කියලා එහෙම හිතුවක් ගැටලුවක් නෑ නේද? එහෙම හිතුවත් ඒක හරි වටිනවා සාංශාරිකව. ඒත් පාදයක් මෙනෙහි කිරීම. එහෙම ඒත් එක්කම අපි හාමුදුරනේ දාන වන්දන ගමනේ එහෙමමත් හිතන්න පුළුවන් මම මේ කර්මයක් ගෙවනවා කියලා. කුසල කර්මයක විපාකයක් ගෙවීම කියන්නේ මේ කර්ම විපාකයක් ගෙවි ගෙවි යනවා කියන්නේ ගෙවි ගෙවි යනවා කියන හිතන්නත් පුළුවන්. දාන ගෙවල් වලට ගිහලා දානේ වන්දනලා හරි හිතන්න පුළුවන් නේද? මගේ කර්ම ගෙවන අවස්ථාවක් කියලා. ඔව් ඒ වගේ අවස්ථා මොකද එහෙම හිතෙන් දැන් සම්ම නෑ දැන් හොඳ විපාකයක් මේ දා හොඳ දානේ ලැබෙනකොට අප හැන්නේ. ඒක වළඳනකොට කර්මය ගෙවෙනවනේ අප හැන්නේ. එතකොට දැන් මම මේ හොඳ දාන කිතරක දීලා වන්දන ගමන් මම මේ සංසාරේ කරපු කුසල විපාකයකට මට මේ වගේ වටිනා දානයක් කරපුණා. දැන් මම අතීතයේ කරපු හොඳ කර්මයක් ගේන අවස්ථාවක් කියලා හිතන්නත් පුළුවන්. ඔව් එහෙම හිතන්නත් පුළුවන්. ඇත්තට දැන් මට හිතුනේ සාමාන්‍යයෙන් කියේ දැන් මේ ගෙදරකට කියලා දානවල් දෙන එකට හරි අපහසු වෙන්නේ. අනේ මගේ මේ කර්මයක් ගෙවනවා කියලා. නෑ නෑ අපහසු නේ පහසුව පැත්තෙනුත් බැලුවොත් අපි දැන් බොහෝ දෙනා හිතන්නේ කර්ම ගෙවනවා කියලා මේ නරකේව ගෙවි ගෙවි යන එකකටනේ. හොඳ කර්මත් අපි යන ගෙවනව නේද විපාක දීම. ඒකෝ දානයක් වළඳනවා කියන්නේ හොඳ කර්මයක් ගෙවීමක් තමයි. ගෙවීමක් ඇත්තම දැන් මේ කුසල් ඒකෙන් දැන් කුසල් කියන එක බුදුරජාණන්සේ දේශනා කළේ තියෙනවා. මේ ගෙවෙන දෙයක් ඉතින් අතර මේ කුසල් වැඩි වැඩියෙන් කරගන්න. එහෙමයි. කුසල් මොකද අපි මේ ඇත්තම පුරාණ කෑමක් කියලා කියන්නේ. එහෙමයි. ඇත්තටම අපි සසර කරගත්ත දෙයක් තමයි අපි මේ බැංක් account එකේ සල්ලි හිඳෙන්න හිඳෙන්න දුප්පත් වෙනවා වගේ. දුප්පත් වෙනවා වගේ. අපි එකකින් අර නැවත නැවත බැංකුවට මුදල් දාන්න ඕනේ. එහෙමයි. ඒ වගේ කුසල් දැස් කරගන්න ඕනේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් කතා කරේ දැන් මෙතන ස්වාමීන් වහන්සේ මම මේකෙන් අදහස් කරේ දැන් අර සංසාරික පිනක විපාකයක් අපිට මේ ජීවිතයේ සැප වේදනාවක් ලැබෙන්නේ සංසාරේ කරගත්ත කුසල විපාකයක් නිසා. ඒතර ඒ වේදනාව නිසා ස්වාමීන් වහන්සේ බොහෝ සෙයින් හරියටම ධර්මය අහුන් නැත්තම් ඊළඟට හරියටම ධර්මය ජීවිතයට ගලපගත්තේ නැත්තම් ඒකයි මේ සංසාරයේ හැරිම භයානකයි කියලා කියන්නේ. මේ සංසාරේ මහා දුක් ගොඩක් මේක මහා භයානක ගමනක් කියලා කියන්නේ මෙන්න මේකයි. හරියටම මේ ජීවිතේ ධර්මය වුණ නැත්නම් අර ලැබෙන හැම සැපයක්ම අපි ගන්න ස්වාමීන් වහන්සේ ලෝභ ditthi මාන කියන ප්‍රපංචත් එක්ක. එහෙම. ඉතින් මේවත් එක්ක අපි මේවා පරිහරණය කරනකොට නැවත අකුසල කර්ම අකුසල විපාක තමයි එකතු වෙන්නේ. එහෙම. ඒ නිසා දැන් මේක සැප ලැබුණත් ඉතින් ධර්මයෙන් නොලැබුණොත් ඒකත් ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. මොකද මේ ආයතනයන් හරහා හැම සැපයක්ම අපි විඳින්නේ දැන් ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ආග්‍රහණ, දිවට රස, කයට පහස, ඕනනම් සිතටත් හොඳ සිතුවිලි. මේ හැම එකක්ම අපට හොඳ පැත්ත ලැබෙන්නේ සංසාරයේ කුසල විපාකයක් නිසා. හැබැයි අපි මේ වේදනා, මේ සුඛ වේදනා විඳිනකොට අයෝනිසෝ මනසිකාරයෙන්, ඒ වගේම ධර්මයේ කිසිම අවබෝධයක් නැතුව අද සමාධිගතත් එහෙම අය කොච්චර ඉන්නවද? එහේ අපිට දැන් පැහැදිලියම් පැහැඳරන්නේ අපි විඳින හොඳ අරමුණු අපිට ලැබිලා තියෙන අතීත කර්ම හොඳ කර්මික විපාකෙද නරක දේවල් දුක්ඛදායි අරමුණු අපිට අත්විඳින්න වෙලා තියෙන අතීතයේ සංසාරේ කරපු නරක කර්මවල විපාක. ඒතර අපි හඳුර කියපු විදිහට සමහර අය හොඳ කර්ම විපාක භුක්ති විඳින්න ගිහිල්ලා ඒ තුල කෙලෙස් වැඩි දියුණු කරගෙන සසරට වැටෙනා වගේම ඕනනම් කෙනෙකුට පුළුවන් නරක කර්ම අත්විඳින වෙලාවේදී ඒ පිළිබඳව විදර්ශනා කරලා ඉවර වෙලා සංසාර ගමන විමුක්තියට හරවා ගැනීමට හැකියාවක් තියෙනවා. බොහෝ දෙනා අපේ ආන්දරනේ සුඛ වේදනා දුක්ඛ වේදනා හමුවේ ඇතිවෙච්ච ශාරීරික සහ මානසික වේදනා හමුවේ ධර්මයට නතු වෙලා ධර්මයට සමීප වෙලා කටයුතු කිරීම වැදගත්. අවස්ථාව තියෙනවා. ඔව් දැන් අත්‍තර සානස් මත තැනක් මතු කරා. දැන් ඇත්තට දැන් බලන්න සාමනේ දැන් සාමාන්‍යක දැන් සැප වේදනාව දුක් වේදනා. දැන් ඇත්තටම දැන් ඉස්සර අපිට උනත් ගැටලුවක් තිබුණා දැන් මේ දැන් දුක් වේදනාව ගැන කියනකොට දැන් වේදනාවම මෙනෙහි කරලා රහත් වෙච්ච ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එහෙමයි. දැන් හිතන්න ස්වාමීන් වහන්සේ දැන් කැලේ අර හොරු ඇවිල්ලා ස්වාමීන් වහන්සේ නමක්ව මේ රස කෙඳ වැල් වලින් බැඳලා යනවා. තුන්වහන්සේ ඉති ලැබුගින්නක් එනවා උන්වහන්සේ තමන්ගේ සීලය ගැන හිතලා අර රසකදවල කඩාගෙන යන්නේ එහෙම. ඉතින් නමුත් ඒ රස නමුත් ලැබුගෙන නැවිලා උන්වහන්සේ පිලිස්සෙනවා. නමුත් ඒ වේදනාවම උන්වහන්සේ මෙනෙහි කරලා රහතන් වහන්සේ නමක් වඩපත් වෙලා තියෙනවා. එහෙම. දැන් බලන්න තමන්ගේම කකුලට අර කළු ගලකින් ගහලා කකුල කඩාගෙන ඒ වේදනාව මෙනෙහි කළ උන්වහන්සේලා රහත් වෙච්ච අවස්ථා තියෙනවා. එහෙම. ඒකෝර දැන් ඇත්තටම අපිට ගැටලුවක් ඇති වෙනවා මේ දුක් වේදනාවක් විඳින වෙලාවේ කිසිම සමාධියක් ඇති වෙන්නේ කොහොමද? මේ කොහොමද එතන සීය පිහිටුවා ගන්න කොහොමද බුද්ධංග ධර්ම වැඩින්නේ? ඇත්තට සති සම්බුද්ධංගේ ධම්මවිතේ ප්‍රීතිය කොතනද එතන තියෙනද වේදනාවක් එක්ක. නමුත් ස්වාමීන් වහන්සේ අර බාහිරින් බලාගෙන ඉන්නවා වගේ ඒ වේදනාව දිහා බොහොම අර පජානාති කියන ඒ කියමනට තථාගතයන් වහන්සේ බුද්ධ දේශනාවට අනුව බොහොම සිහියෙන් බලාගෙන ඉන්නවා නම් ඔය කියන ප්‍රීතියත් උතර තියෙනවා ඒකාග්‍රතාවයත් සමාධියත් හැමදේම තියෙනවා ස්වාමීන් වහන්සේ අර කියපු මේ දුක් වේදනාවම පාදක කරගෙන ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබෙනවා. අනිත් එක අපහන්නේ එහෙම කරන්නත් හැකියාව තියෙන සංසාරේ හිත වඩපු කෙනෙකුට නේද? දැන් මේ අසුපමණින් කවුරු හරි කෙනෙක් ගිහලා ගලක් උසගෙන කකුලට ගාගෙන වේදනානුපස්සනාව කරන්න ගියොත් සමහර වෙලාවට විවිධ ආබාධ වලට ගොදුරු වීම පමණක් සිද්ධ වෙන්න පුළුවන්. සසර දිගට හිත හුරු පුරුදු කරපු කෙනෙකුට තමයි අපි හඳුර කියපු විදිහට ඒ වේදනාව පාදක කරගෙන බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගෙන නිවනට සමීප වෙන්න පුළුවන්කම තියෙන්නේ. අපි හන්නේ අවසාන වශයෙන් කාල වේලා ඉක්මනින්ම ගෙවි යන නිසා අපි අවධානයකට ගමු. මෙන්න මේ වේදනාව හමුවේ ඇති වෙන තණ්හාව නැති කරන්න නම් අපි මොකද්ද කරන්නේ? ඒ කියන්නේ තණ්හා වේදනා උපාදානයට යන්නට නොදී කටයුතු කරන්න වේදනාව කොහොමද අපි අනුපස්සනාවක් කරන්නේ අපේ ආන්දරේ. ඔව්. ඇත්තටම සම්මාන දැන් වේදනාව අනුපස්සනාවක් කියලා කියන අපි විශේෂයෙන් මම හිතන්නේ සම්මාන්තයගේ මේ සතර සතිපට්ඨාන. එහෙමයි. මට අවශ්‍ය කරන්නේ වේදනාව හමුයි අපි හන්නේ කෙලෙස් අවශ්‍යගන්නේ නැතුව ඉන්න මොකද්ද අපි කරන්නේ. ඒක ඇත්තටම සාමාන්‍යයෙන් වේදනාව අනු වේදනාව කියන මේ අවස්ථාවේදී කෙලෙස් අවශ්‍යගන්නේ නැතුව සිහිය පවත්වන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ වේදනානුපස්සනාව පිළිබඳව විශේෂයෙන් අපි අවධානය යොමු කරන්න ඕන. ඒ ඇත්තරම දැන් මේ වේදනාව කියන එක අපි විශේෂයෙන් මෙතන මතක් කරන්න ඕන. දැන් භාවනා කරන බොහෝ යෝගාවචරයෝ දැන් තමන් භාවනා කරනකොට මොනවා හරි වේදනාවක් එනවා. එහෙම. අපිට කකුලේ අම දැන් පවත්තන්න එක විදිහට ඉරියව්ව තියාගෙන ඉන්න බෑ. ලොකු වේදනාවක් එනවා. ඒකට අපේ ගුරුවරු අපට කියලා දීලා තියෙන්නේ ඒ වේදනාව මෙනෙහි කරන්න. එහෙම. බොහෝ දෙනා ආදී එක මන්ත්‍රයක් ඇටියට වේදනාව වේදනාවක් වේදනාවක් වේදනාවක් වේදනාවක් කියලා එක මෙනෙහි කරනවා. ඒක ඇත්තටම සාමත ඒක නෑ. එතකොට අපිට ඒක අදහසක් දාලා තිබුණා පුංචි කාලේ. එහෙම මෙනෙහි කරනකොට ඒ වේදනාව නැති වෙනවා. නැති වෙනවා. එහෙම. එතකොට දැන් ඇත්තටම දැන් අපිට මේ වේදනාවක් නැති කරගන්න නෙවෙයි ඕන අපිට මේ වේදනාව අවබෝධ කරගන්න ඕන. එහෙම. ඉතින් දැන් අපි බලනවා දැන් සමහර වෙලාවට ඕන වේදනාවක් එනකොට වේදනාවක් වේදනාවක් වේදනාවක් සමහර වෙලාවට ඒක නැති වෙලා යන අවස්ථාවක් තියෙනවා. හිතන වෙලාවට වැඩි වෙන අවස්ථාවක් සමහර වෙලාවට ඒක වැඩි වෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි මෙතන වේදනාව වේදනාව කියන එක මෙනෙහි කරන්න කියලා කියන්නේ ඒ වේදනාව හැදෙන හැටි. ඔව්. ඒතරම සාන වේදනාවක් කියලා අර පජානක් මේක මේ වේදනාව දිහා කොහොම කිසියෙන් බලාගෙන ඉන්නවා. එහෙම නැතුව වේදනාවක් වේදනාවක් කියලා මන්ත්‍රයක් වගේ දපකරනද නෙමෙයි. සිහියෙන් බලා සිටිනවා කියන්නේ මේ දැන් ඔන්න මෙතන කායික වේදනාවක් ඇති වෙලා තියෙනවා. මේ වේදනාව හැතුනේ වේදනාව හැතුනේ මෙන්න මේ ස්පර්ශය මුල් කරගෙන ඒ විදිහට කල්පනා කරනවා. පැහැදිලිවම සානනේ සමාධියත් එක්ක. හැබැයි අර පූර්ණ සමාධියක් නැතුව පටිච්චසම්පාද ක්‍රියාවලිය හිතන්ද යෑම තුලත් භාවනාව ඒ සාර්ථක වෙන්නේ නැහැ කියන එක සමහර යෝගාවචරයන් බොහෝ සෙයින් කර්මස්ථානාචාරවරු ගන්නන මොකද සමහර ධර්මයේ ඉගෙන ගන්න සුතමේ ඥාන. එහෙම. අහලා ඊළඟට චිත්තලා විදිහට ඉගෙන ගන්නවා. ඉගෙන ගත්ත ධර්මය අරදී හුඳ ප්‍රබල සමාධියක් නැතුව එයා හිතන්න පටන් ගන්නවා. හිතන්න පටන් ගන්නකොට සාමාන්‍ය සමාධිය එච්චර හොඳට දිනු වෙලා නැහැ. ඒක ධර්මය අර දන්න නිසා ඒක මෙනෙහි කරන්න යාම තුළ ධර්ම සම්මර්ෂණයක් වෙනවා. හැබැයි නියම විදිහට භාවනාව වැඩෙන්නේ නැහැ. විතරක බහුල වීමක් විතරක බහුල වීමක් විතරයි. ඒ නිසා ඇත්තටම මේ අපිට තියෙන විශේෂයෙන්ම නවක යෝගාවචරයකට භාවනා කරන කෙනෙකුට මේ වේදනාව දිහා හොඳට සිහියෙන් බලාගෙන ඉන්න පුළුවන් නම් අර පජානාති කියන වචනේ අනුව ඇත්තටම අපිට ධර්මයේ ඉස්මතු වෙනවා. එහෙමයි. අපේ අනේ දැන් අපි નિયમિત කාල වේලාව අවසන් නිසා ඊට වැඩි සාකච්ඡාව දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද අපි සාකච්ඡා කළේ පින්තුනේ වේදනා ස්කන්ධය පිළිබඳ වේදනාව කියන්නේ කුමක්ද කියන කාරණාව ගැන අපි අවබෝධ කරගත්තා යම් මට්ටමකින් අපි හාමුදුරු සිහිපත් කළසින් වේදනාවෙන් තමයි තණ්හාවට වැටිලා සසරට වැටීම තීරණය වෙන්නේ ඒ වගේම සසර ගමන නවතාලමීව තීරණය කරන්න පුළුවන් හොඳම සම්දිස්ථානය වේදනාව. ඉතින් වේදනාව මුල් කරගෙන තණ්හාව ඇති වෙන එක නවත්තනවා නම් අපි අනුපස්සනාවට යන්න ඕනේ ඒ වේදනාවන් ඇති වෙච්ච සෑම අරමුණු දිහාම අපි යථාවාදීව බලන්න ඕන. මේ සියලු අරමුණු ඇතිව නැතිව යන ස්වභාවයෙන් යුක්තයි කියලා පිටේරුම් ගත්තොත් ඒ වේදනාව තුළ ත්‍රිලක්ෂණය දැක්කොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්තොත් අපි මේ වේදනාවේ තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. තණ්හාවෙන් බැඳුනේ නැත්නම් අපි ඒ උපාදානය කරගන්නේ නැහැ. උපාදානය කරේ නැත්නම් වේදනාව මුල් කරගෙන සසරට වැටීමක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට හැම මොහොතෙම මේ මොහොතේ පරිහරණය කරන අරමුණු සහ ඒ වේදනාවන් මේ මොහොතේම ඇතිව නැතිව යනවා කියලා වටහා ගත්තනම් කවුරු හරි කෙනෙක් මේ මොහොතේ ජීවත් වෙන කෙනෙක් හිත කෙලෙසුන්ගෙන් මුදවාගෙන කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ තනත්තා පංචස්කන්ධය පරිහරණය කර උපාදාන තත්වයට හිත යොමු කරන්නේ නැතුව ඉන්න තරම් දක්ෂයෙක් බවට පත් වෙන. එහෙම කෙනාට තමයි සසර කෙටි කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපි බෙහෙවින්ම පුණ්‍ය ආනුමෝදනා කරනවා අද දවසේ මේ රෝග වසංගත කරදර පීඩා මැදේ වුවත් මේ ස්ථානයට වැඩම කරලා ඔබ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානෙ බෙදා හදා ගන්නට නිර්ලෝභීව කටයුතු කරන අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ අපේ අතිපූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට පාද නමස්කාර පූර්වක අපේ පුණ්‍යානුමෝදනාව මේ වෙලාවේ හිමි කර දෙනවා. අද ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාව සඳහා සියසදැහැති දායකත්වය ලබා දීලා බොහෝ දිනාට මේ දහම් පවස නිවා නිවා ගන්නට අවකාශ සලසා දී කටයුතු කළේ ධර්ම දානයේ කුසලයේ කරන්නේ ඇල්ලගල බුලත් සිංහල පදිංචි ලීලා රණවත මෑණියන් ඇතුළු දූ දරු පිරිස විසින් පවුලේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස සහ ලීලා රණවක මෑණියන්ට නිදුක් නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කිරීමටත් මෑණියන් ඇතුළු මෙම ධර්මදේශනාව ශ්‍රවණය කළ සියලු පින්වතුන්ගේ ධර්මාවබෝධය පිණිසත් මේ උතුම් ධර්ම දානමේ කුසලයේ ඉවහල් වේවා කියන පැතුමෙනුයි පින්කමට දායකත්වයේ දරා කටයුතු කළේ. ඉතින් අපි බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා කරනවා ඇල්ලගල බුලත් සිංහල පදිංචි පින්වත් ලීලාරණවක මෑණියන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ උදා වේවා එතුමිය බලාපොරොත්තු වන පරිදි දූ දරුවන් බලාපොරොත්තු වන පරිදි ඒ පරිලෝසපත් සියලු ඥාතීන්ට පින් අයිතිව ඒ ඇතන්ගේ භව ගමන සුවපත් වේවා ප්‍රාර්ථනා කරනවා ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දිනාටමත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා නිදුක්ව නිරෝගීව සුවපත්ව පරිස්සමෙන් ඉදිරි ජීවිතය ගත කරන්න ඔබ හැම දිනාටම වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බෞද්ධ ආකාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටම සිත ප්‍රාර්ථනා කරමි. සදේවත ලෝක සත්වයාටම සියලු ශාන්තිය උදා වේවායි කියලා ඉතින් ප්‍රාර්ථනා කරමින් ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව මෙතකින් સમાප්ත කරනවා. ඔබ හැම දිනාටම පෙරවන් සරණයි. ධම්මානුපස්සනා එන්න අවබෝධ කරගන්න.